සංගී ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ සිංහල ගීත වංශය ගැන කතා කරනකොට ලංකා ගුවන්විදුලි සේවය කිසිසේත් අමතක කරන්න බෑ. අපේ රටේ සංගීතයේ විකාශයත් සංගීත කලාවේ විකාශයත් ගුවන්විදුලියේ විකාශයත් එක්කම බැඳී තිබෙන මාතෘකා දෙකක්. අපේ රටේ සංගීතය ප්‍රසිද්ධ වෙන්නට පටන් ගත්තේ ගුවන්විදුලියෙන්. ග්‍රැම්ෆෝන් තැටිතිය නවදීයේදී ඒ තැටිය වාදනය කරන තැනට ගීතය ඇසුණා මිස ඉන් ඔබට යෑමේ හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි ගුවන්විදුලිය ආවට පස්සේ එක් තැනක වාදනය වන ගීතයක් රට සිසාරා පැතිර යාමේ හැකියාව ඇති කරගත්තා. ගුවන්විදුලිය නිසා ගීත වංශයක් නිර්මාණය වුණා වගේම ගායක ගායිකාවන් පරම්පරාවේ ගණනාවකුත් බිහි වුණා. අද ගීත කලාවක් තිබෙනවා නම් සංගීත කලාවක් තිබෙනවා නම් ගායන වේදී පරපුරක් සිටිනවා නම් මේ සියලු දෙනා බිහිවන්නේ ගුවන්විදුලිය ඇසුරේ ගුවන්විදුලිය තමයි ඔවුන් බිහි කළ තිමිරිගය මෑත අවදියේ ගීත කලාව පෝෂණය කළ අපි ඊටාම අගය කළ සලකන ස්වභාවිත ගීතය එහෙම නැත්නම් සම්භාව්‍ය ගීතය පෝෂණය කළ ගායකයෙකුගේ ජන්මදිනය සමරන්න අද අපි ජනරන්ජන ගී වැඩසටහන වෙන් කරගත්තා. 1949 දෙසැම්බර් 19 වෙනිදා කුඩා දරුවෙක් කොළඹ සූතිකාගාරයකදී ජන්මලාභය ලබනවා. ඔහු නම් ලබන්නේ සුනිල් ජයප්‍රීති ඉදිරිසිංහ නමින්. හැබැයි ඔබ අප ඔහු හඳුනන්නේ සුනිල් එදිරිසිංහ නමින්. ඔහුගේ ජය ප්‍රීති කියන නම භාවිතයේ ඇත්තේ නැහැ. හැබැයි මට හිතෙනවා ඔහුට මේ ජය ප්‍රීති කියන නමත් අන්වර්ථයි කියලා. ඔහු අපේ රසික ප්‍රජාව ජයතඹ කරා රසිකත්වයෙන් ජයතඹ කරා ගෙනියන්නට ඔවුන් ප්‍රීතියටපත් කරන්නට සමත් වී තිබෙන නිසා සුනිල් එදිරිසිංහන්ගේ ජන්මදිනය වෙනුවෙන් අද අපි ජනරන්ජන් ගී වැඩසටහන වෙන් කළා. ඔහුගේ ගීතවල පදමාලාවේ සංගීතයේ වගේම ගායනයේ ඉහළ ප්‍රමිතියක් සංගීතවේදීන් දකිනවා. මේ ගීතය අපි අහලා බලමු. මේ ගීතයේ පදමාලාව කොහොමද? ඒ සාහිත්‍ය රසය කොහොමද? සංගීත රසය කොහොමද? මෙය ගායනයේ තියෙන ගායකයෙකුගේ පරිකල්පනය කොහොමද කියලා. මෙයා අද අපි තෝරගත්ත පළමු ගීතය. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි විරුපේ පරවේ වැටිලා ඒ හිරු මලමේ දෙරනේ මිනිසා සුවඳයි මලකේ නුවණින් එළියයි හිරුසේ පරවේ වැටිලා කෙහිරු මලමේ අදහසින් මියනා සසනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුලින් සනහේ ජය පෙන් පුරමින් මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරදී වැටිලා ඒ හිරු මලනේ දෙරනේ ගැටෙන අතරේ ගිනි මල් පිපිලා අහසේ ඇවිලේ විනිදල් සයුරේ සාපවතින් කිකි බින්දිනා සුසුමෙන් යදියන් හෙළනා මිනිසා සුවඳයි මලසේ එළියයි හිරුසේ පරවි වැටිලා ඒ හිරු මලමේ දෙරනේ හොඳ පදමාලාවකට රසිකයින්ගේ සිත් සතන් තුලට මොනතරම් මානව ගුණ කියා දෙන්න පුළුවන්ද කියන එක මේ පදමාලාවෙන් අප අර්දාස සපුතන්ත්‍රී එකමුතුවෙන් අපේ ගීත කලාවට ඉතාම විශිෂ්ට ගීත රාශියක් ප්‍රදානය කළා තියෙනවා. සුනිල් එදිරිසිංහ පාසල් අවදියේ සිටම පාසල් වේදිකාවේ ගීත ගායනා කළා. හැබැයි ඔහු සංගීතය කලාවක් හැටියට ප්‍රගුණ කරන්න පටන් ගන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා සතිස්චන්ද්‍ර ඉදිරිසිංහගේ මඟ පෙන්වීමෙන්. ඔහු සංගීත විශාරද විභාගය සමත් වෙනවා. 1979 දී ගුවන්විදුලියේ ගායන ශිල්පීන් වර්ගීකරණය සඳහා පැමිණෙන්නේ දීපාල් නාග් මහත්මිය. එතුමිය ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ තරතරටපත් සංගීත වේදිනිය. සුනිල් එදිරිසිංහ ගුවන්විදුලියේ ශිල්පියෙකු හැටියට තෝරාගනු ලැබීමට නියමිතව තිබුණේ මේ දීපාල් නාග් මහත්මියගේ පරීක්ෂක මණ්ඩලයට. ඔහු එහිදී ගායනා කරන්නේ පණ්ඩිත අමරදේවයන් පටාචාරා චිත්‍රපටයට ගායනා කරපු බිම්පනාසී රාගයෙන් අලංකృత වුණු ඊටාම විශිෂ්ට ගීයකින් මේ ගීය තණ්හා ආශා ඔලුගු කරේදා නම් යනුවෙන් පටන් ගන්න ගීතය. මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ සංගීත විශාරද ලයනල් අල්ගම්. මේ ගීය තමයි දීපාල් නාගමැතිණිය ඉදිරියේ තමන්ගේ ගායන හැකියාවන් ප්‍රදර්ශනය කරන්න සුනිල් සිංහ ගායනා කළේ. හැබැයි ගීය මඳක් ගායනා කරනකොට දීපාලනාග් මැතිණිය ගායනය අතින් සංඥාවක් දීලා නතර කරනවා. සුනිලුන් වික්ෂිප්ත වෙනවා. ඇයි මගේ ගීතය භාගිත අහලා මේ නාග් මැතිණිය මේ ගීතය අත්හිටුවන්න කිව්වේ කියලා. හැබැයි මේ ගීතයේ භාගයක් ගායනා කරනකොටම නාග් මැතිණිය තීන්දුව කළ ඉවරයි සුනිල් එදිරිසිංහ විශිෂ්ට ශ්‍රේණියේ ගායකයෙකු හැටියට නම් කරන බවට. ඒ නිසයි අය ගීතයෙන් භාගයක් අහලා දැන් ඇති කියලා ගීතය ගායනය නතර කරේ. සුනිලුන්ගේ දස්කම් ප්‍රදර්ශනය වුණේ ඒ ආකාරයටයි. අද වෙන විට සුනිල් ඊටාම විශිෂ්ට ගීත සම්භාරයකට හිමිකම් කියන ගායකයෙක්. ඔහුගේ ගීත අතුරින් තවත් විශිෂ්ට ගීයකට දැන් අපි සමන් දෙමු. තමයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හඳුදා කඳුලයි දකින්නේ සිනාවේ තරේ my යටින් සිනාවේ තරලම් අප හද මන්මත් කරවන ඒ ගීතය බන්දුල නානයක්කාර වසම්ගේ රචනය ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළේ ගායනා කළේ විශාරද සුනිල් ඉදිරිසිංහ. ඔහුගේ ගීත අතර ඊටාම විවිධ අර දේදුන්නක පැහැය වගේ වෙනස් වෙනස් වෙනස් ආකාරයේ රස දනවන ගීත ඇතුළත් වෙනවා. හැබැයි ඒ හැම ගීතයකම පදමාලාවත් සංගීතයත් ගායනයත් අවියෝජනීය ලෙස බද්ධ වී තිබෙන බව ඒ ගීත වලට අහුම්කම් දෙනකොට අපට තේරෙනවා. සුනිල් එදිරිසිංහන්ගේ මවගේ අභාවය වෙලාවේ සංගීත වේදීන් රාශියක් ඊට සහභාගී වෙනවා. ඒ දේහයට අවසන් ගෞරව දක්වන්නට ආපු සුනිල් ආර්යරත්නයන්ට සුනිල් එදිරිසිංහ කියනවා ඔබ මෑණියන් ගැන ලියපු ගීතයක් නැද්ද කියලා. ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කියන්නේ ලියපු ගීතයක් නෑ අපි ගීතයක් ලියමු මව්ගුණ ගීතයක් ලියමු කියන වචනය මේ දේහය ඉදිරිපිටදී ඔහු පිට කරනවා. ඒ වචනය ගිලිහීමත් සමග නිර්මාණය වුණු මව්ගුණ ගීය තමයි දැන් අපි තෝරගත්තේ දෙවැනි බුදුන් ලෙස ලෝම උවම් කළ කියන ගීතය මහාචාර්ය සුනිල් ආරත්ගේ පදමාලාව සංගීතය නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහ රුවම්සල ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා ගමන් සමහා මානෙලවූ ඔබ නියුනේ සියේ අරුත කියා දුන් ඒනියසිය අද මා ගයනා විට මා සිත ගන්නට ඔබ මා ළඟ නැත අම්මා um චාරිකාවේ දීර්ඝ ගමනක් ඇවිත් සිටින සුනිල් එදිරිසිංහ තමන්ගේ සහෝදරයාගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මාතරාචි චිත්‍රපටයෙන් පසුබිම් ගායකයෙකු හැටියටත් දොරට වඩිනවා. එතෙන් සිට චිත්‍රපට රාශියක පසුබිම් ගායකයෙකු හැටියට ගීත නිර්මාණයට දායක වූ සුනිල් එදිරිසිංහ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා හැටියට සරසවිය සම්මාන ලබාගෙන තියෙනවා. ඒ වගේම හොඳම ටෙලිනාට්‍ය තේමා ගීත ගායකයා හැටියටත් සිග්නිස් ජාත්‍යන්තර සංවිධානයේ ලංකා ශාඛාවේ සම්මාන ලබාගෙන තිබෙනවා. ඊටාම විශිෂ්ට පදමාලා ඊටාම විශිෂ්ට තනු නිර්මාණ සමග ගායනා කරපු සුනිල් ඉදිරිසිංහ රත්නශ්‍රී විජේසිංහගේ පදමාලාව ගායනා කරපු ලින්ච් නාමගේ නංගියේ කියන ගීතය ජසකෝලමේන ලින්චිනා භූමිකාව දෙස සානුකම්පික දෘෂ්ටියකින් බලා ලියපු ගීතයක්. මේ ගීතයත් සමග අද ජනරන්ජන ගී තුලින් සමුගන්නට සිද්ධ වෙනවා. අද ජනරන්ජන ගී තාක්ෂණික දායකත්වය ඉන්ද්‍රනිල් උපමාලිකා නිෂ්පාදනය කළ සූරිකා පෙරේරා මා වැඩසටහන ඉදිරිපත් කළ තිලකරත්න කුරුවිට බණ්ඩාර සංගියේ ඇයි අන්තෙරට වී කොම්මනේ ලෙන්චිනා මගේ නංගියේ ඇයි අන්තෙරට වී කොම්මනේ පෙත්තරේ ළඟ තෙන්තුටි ගම්මානයේ පව් සෝදනා රත්තරන්දි කළු බලා කුළු චන්ද්‍රයාසේ පායනා ලෙන්චිනා ඇති වැඩ කළා දැන් ගෙදර යන් කලුවර වුණා ලෙන්චිනා මදි නංගියේ ඇයි ගන්තිරට වී ගොම්හනේ පින්වතුන් කැල ඇන්ද සලු පිළි සේදුවා නුඹ සේදුවා තාම නෑ කිලි කුණු ගිහින් ඒ කිඳ නොදැනේ කාරණා සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දැත් නුඹේ බබලනා ලෙන්චිනා මගේ නංගියේ ඇයි දන්තෙරට වී කුම්බනේ ලෙන්චිනා මගේ නංගියේ ඇයි දන්තෙරට වී කුම්බනේ